ධම්මදායාද සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ සත්‍රකෝ භගවා භික්ඛෝ ආමන්තේසේ භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුන් භගවා ඒතදවෝච ධම්මදායාදා මේ භික්ෂවේ භවත මා ආමිෂ දායාදා අත්ථි මේ තුම් හේසු අනුකම්පා කින්ති මේ ශාවකා ධම්මදායාදා භවෙය්‍යොං නෝ ආමිෂ දායාදාති තුම් හේච මේ භික්ෂවේ ආමිෂ දායාදා භවෙය්‍යාත නෝ ධම්මදායාදා තුම් හේපේ තේන ආදිස්සා භවෙය්‍යාත ආමිෂදායාදා සත්තෝ ශාවකා විහරන්තේ නෝ ධම්මදායාදා අහංසේ තේන ආදිස්සෝ භවෙයං ආමිෂදායාදා සත්තු ශාවකා විහරන්තේ නෝ ධම්මදායාදාති තුම්හෙච මේ භික්ඛවේ ධම්මදායාදා භවෙයාත නෝ ආමිෂදායාදා තුම්හේතේ තේනන ආදිස්සා භවෙයාත ධම්මදායාදා සත්තු ශාවකෝ විහරන්ති නෝ ආමිෂදායාදාති අහම්පේ තේන න ආදිස්සෝ භවෙයම් ධම්මදායාදා සත්තු ශාවකා විහරන්ති නෝ ආමිෂදායාදාති තස්මාතිහමේ භික්ඛවේ ධම්මදායාදා භවත මා ආමිෂ දායාදා අත්තිමේ තුම්හෙසු අනුකම්පා කින්තිමේ ශාවකා ධම්ම දායාදා භවෙය්‍යොම් නෝ ආමිෂ දායාදාති ඉදාහං බික්ඛවේ බුත්තාවේ අස්සං පවාරිතෝ පරිපුන්නෝ පරියෝසිතෝ සුහිතෝ යාව දත්තෝ සියාචමේ පිණ්ඩපාතෝ අතිරේක ධම්මෝ ඡඩ්ඩිය ධම්මෝ අත දේ බික්ඛු ආගච්ඡියොම් jigacchā dubballe paretā te aham evaṁ vadeyyam aham koham hi bhikkave buddhā ve pavarito paripunno pariyosito suito yāva datto අත්ථිච මේ අයං පින්ඩපාතෝ අතිරේක ධම්මෝ ඡඩ්ඩිය ධම්මෝ සචේ ආකංකතේ භුඤ්ජත සචේතුම් හේන භුඤ්ජිස්සත ඉදානාහං අපහරිතේ වාචඩ්ඩසාමේ අප්පානකේවා උදකේ ඕපිලා පෙස්සාමේතේ తත්‍රේ කස්ස බික්ඛුනෝ ඒව මස්ස භගවා කෝ බුත්තාවේ පවාරිතෝ පරිපුන්නෝ පරියෝසිතෝ සුහිතෝ යාවදත්තෝ අත්තේ ඡායං භගවතෝ පිණ්ඩපාතෝ අතිරේක ධම්මෝ ඡඩ්ඩිය ධම්මෝ සචේමයන්න බුඤ්ජිස්සාම ඉදානි භගවා අප්පහරිතේ වා ඡඩ්ඩෙස්සති අප්පානකේ වා උදකේ ඕපිලා පෙස්සති බුත්තං කෝපනේ සං භගවතා ධම්මදායාදා මේ භික්ඛවේ භවත මා ආමිෂ දායාදාති ආමිසඤ්ඤතරං කෝපනේ සං යදිදම් පින්ඩ පාතෝ යන්නෝනාහං ඉමං පින්ඩ පාතං අබජිත්වා ඉමිනාව ජිගච්ඡා දුබ්බල්ලේන එවං ඉමං රත්තින් දිවං වේතනාමේ යන්තේ සෝතං පින්ඩ පාතං අබොජ්ජිත්වා තේනේව ජිගච්ඡා දුබ්බල්ලේන එවං සං රත්තින් දිවං වේතනාමේය අත ဒ ුතියස්ස බික්ඛුනෝ ඒවමස්ස භගවා බොහෝ බුත්තාවේ පවාරිතෝ පරිපුන්නෝ පරියෝසිතෝ සුහිතෝ යාව දත්තෝ අත්ථිතායන් භගවතෝ පිණ්ඩපාතෝ අතිරේක ධම්මෝ ඡඩ්ඩිය ධම්මෝ සචේමයන්න බුඤ්ජෙස්සාම ඉදානි භගවා අප්පහරිතේවා ඡඩ්ඩෙස්සති අප්පානකේවා උදකේ ඕපිලා පෙස්සති යන්නෝනාහං ඉමං පිණ්ඩපාතං බුඤ්ජිත්වා jigacchā dobbalyan pativinettvā එවං ඉමං රත්තින් දිවං වේතිනාමේ යන්ති සෝනං පින්ඩපාතං බොංජිත්වා jigacchā dobbalyan pativinettvā එවං රත්තින් දිවං වේතිනාමේය කිංචාපිසෝ භික්ඛවේ භික්ඛෝ නං පින්ඩපාතං පුඤ්ජිත්වා jigacchā dobbalyan pativinetva evam tang rattin divam veti nameyyam අතකෝ අසුයේව මේ පුරිමෝ බික්ඛෝ පුජ්‍යතරෝච පාසංස තරෝච සංකිස්ස හේතුන් තං හිතස්ස බික්ඛවේ බික්ඛුනෝ දීඝ රත්තං අප්පිච්ඡතාය සන්තුට්ඨිතාය සල්ලේඛාය සුබරතාය විරියාරම්භාය සංවත්තිස්සති තස්මාතිය බික්ඛවේ ධම්මදායාදා භවත මා ආමිෂ දායාදා අත්තේ මේ තුම්හෙසු අනුකම්පා කින්ති මේ ශාවකා ධම්ම දායාදා භවෙය්‍යොම් නෝ ආමිෂ දායාදාති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ උට්ඨායාසනා විහාරං පාවිසේ තත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ අචිරපක්ඛන්තස්ස භගවතෝ බික්ඛෝ ආමන්තේසි ආඋසෝ බික්ඛවෝති ආඋසෝති කෝතේ බික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුම් ආයස්මා සාරිපුත්තෝ ඒතද හෝච චිත්තාවතානුකෝ ආඋසෝ සත්තෝ පවිවෙත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නානුසික්ඛන්තේ කිත්තාවතාච පන සත්තෝ පවිවෙත්තස්ස විහෙරතෝ ශාවකා විවේකමනෝ සික්ඛන්තේ තේ දුරතෝපි කෝමයන් ආවුසෝ ආගච්ඡේයාම ආයස්මතෝ සාරිපුත්තස්ස සම්තිකේ ඒතස්ස භාසිතස්ස අච්චමඤ්ඤාතොං සාදෝ වතායස්මන්තං යේව සාරිපුත්තං පටිභාතෝ ඒතස්ස භාසිතස්ස අත්තෝ ආයස්මතෝ සාරිපුත්තස්ස සොත්වා භික්ඛෝ ධාරෙස්සන්ති තේ තේනහාවසෝ සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි තේ ඒවමාවුසෝති කෝ තේ බික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුම් ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච චිත්තාවතානකෝ ආවුසෝ සත්තු පවිවිත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නානුසෙක්ඛන්ති ඉදාවුසෝ සත්තු පවිවිත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නානුසෙක්ඛන්ති යේ සංච ධම්මානං සත්තා පහනමාහ තේච ධම්මේන පජහන්ති බාහුලිකාච හොන්තේ සාතලිකා ඔක්කමනේ පුබ්බංගමා පවිවේකේ නික්ඛෙත්ත දුරා තත්‍රාවසෝ තේරා භික්ඛෝති හේඨානේ හිගාරයිහා භවන්තේ සත්තෝ පවිවෙත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නානුසෙක්ඛන්ති තේ ඉමිනා පඨමේන ඨානේන තේරා භික්ඛු ගාරහ්‍යා භවන්ති යේ සංච ධම්මානං සත්තා පහානමාහ තේච ධම්මේන පජහන්ති තේ ඉමිනා ဒ උතියේන ඨානේන තේරා භික්ඛු ගාරහ්‍යා භවන්ති බාහුලිකාච සාතනිකා ඔක්කමනේ පුබ්බංගමා පවිවේකේ නික්ඛිත දුරාති ඉමිනා සතියේන ඨානේන තේරා භික්ඛෝගාරයිහා භවන්ති තේරාහා උසෝ භික්ඛෝ ඉමේ හේතේ හේ ඨානේ හේ ගාරයිහා භවන්ති චත්‍රාඋසෝ මජ්ක්‍ධිමා භික්ඛෝ කේයාලම් නවාබිකෝත්ති හිතානේහි ගාරයිහා භවන්ති සත්තෝ පවිවෙත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නානෝ සික්ඛන්තේති ඉමිනා පඨමේන ඨානේන නවාධික්කෝ ගාරහ්‍යා භවන්ති යේසංච ධම්මානං සත්තා පහානමාහ තේච ධම්මේන පජහන්සේති ඉමිනා ဒ උතියේන ඨානේන නවා භික්ඛෝ ගාරහ්‍යා භවಂತಿ බාහුලිකාච සාතරිකාච ඔක්කමනේ පොබ්බංගමා පවිවේකේ නික්ඛෙත්ත දුරාති ඉමිනා සතියේන ඨානේන නවා භික්ඛෝ ගාරහ්‍යා භවಂತಿ නවාහාවුසෝ බික්ඛු ඉමේ හේතේ හේඨානේහි ගාරයිහා භවන්තේ එත්තාවතාවුසෝ සත්ථෝ පවිවෙත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නානෝ සික්ඛන්තේ කෙත්තාවතාච පනා උසෝ සත්ථෝ පවිවෙත්තස්ස විහෙරතෝ ශාවකා විවේක මනුසික්ඛන්තේ ඉදහවසෝ සත්තෝ පවිවෙත්තස්ස විහෙරතෝ ශාවකා විවේකමනෝ සෙක්ඛන්ති යේ සංච ධම්මානං සත්තා පහානමාහ තේච ධම්මේ පජහන්තේ නච බාහුලිකා හොන්ති නසාතලිකා ඔක්කමනේ නික්කිට දොරා පවිවේකේ පුබ්බංගමා තත්‍රාඋසෝ තේරා බික්කෝති හේඨානේ හේ පාසංසා භවන්තේ සත්තෝ පවිවෙත්තස්ස විහෙරතෝ ශාවකා විවේක මනුසෙක්ඛන්තේති ඉමිනා පඨමේන ඨානේන තේරා භික්ඛෝ පාසංසා භවන්තේ යේ සංච ධම්මානං සත්තා පහනමාහ තේච ධම්මේ පජහන්තේති ඉමිනා ဒ ුතියේන ඨානේන තේරා භික්ඛෝ පාසංසා භවන්තේ නච බාහුලිකා නසාතලිකා ඔක්කමනේ නික්ඛිත දුරා විවේක් පවිවේකේ පුබ්බංගමාති ඉමිනා සතියේන ඨානේන තේරා භික්ඛෝ පාසංසා භවಂತಿ තේරා හෞසෝ භික්ඛු ඉමේ හේතේ හේඨානේ හේ පාසංසා භවಂತಿ తత్రౌసో మజ్జిమా బిక్కో తేయాలం නවාභික්ඛෝ තේහි ථානේහි පාසංසා භවන්තේ සත්තෝ පවිවෙත්තස්ස විහෙරතෝ ශාවකා පවිවේක මනෝ සික්ඛන්තේ තේ ඉමිනා පඨමේන ඨානේන නවාභික්ඛෝ පාසංසා භවන්තේ යේ සංච ධම්මානං සත්තා පහානමාහ තේච ධම්මේ පජහන්තේති ඉමිනා ဒ උතියේන ඨානේන නවාභික්ඛෝ පාසංසා භවන්තේ නච බාහුලිකා නසාතලිකා ඔක්කමනේ නික්ඛිත දුරා පවිවේකේ පුබ්බංගමාති ඉමිනා සතේන ඨානේන නවා බික්ඛෝ පාසංසා භවಂತಿ නවාහෞසෝ බික්ඛෝ ඉමේ හේතේහි ඨානේහි පාසංසා භවಂತಿ එත්තාවතාකෝ ආවුසෝ සත්තෝ පවිවෙත්තස්ස විහෙරතෝ ශාවකා විවේකමනුසෙක්ඛන්තේ తత్రావుసో లోభోచ పాపకో దోషోచ పాపకో లోభస్య పహానాయ దోషస్య పహానాయ අත්ථි මජ්ක්‍ධිමා පටිපදා චක්ඛෝ කරණේ ඥානකරණේ උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාජසා ආවසෝ මජ්ක්‍ධිමා පටිපදා චක්ඛෝකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව ආර්යෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතේදම් සම්මා දිට්ඨේ සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධේ අයං කෝසා ආවුසෝ මජ්ක්‍ධිමා පටිපදා චක්ඛුකරණේ ඥානකරණේ උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති තත්‍රාවුසෝ කෝධෝච පාපකෝ උපනාහෝච පාපකෝ පේයාලම් මක්ඛෝච පාපකෝ පලාසෝච පාපකෝ පේයාලම් ඉස්සාච පාතිකා මච්චේරංච පාපකං පේයාලම් මායාච පාපිකා සාඨේයංච පාපකං පේයාලම් තම්බෝච පාපකෝ සාරම්භෝච පාපකෝ පේයාලම් මානෝච පාපකෝ අතිමානෝච පාපකෝ පේයාලම් මදෝච පාපකෝ පමාදෝච පාපකෝ මදස්සච පහනාය පමාදස්සච පහනාය අත්ථි මජ්ක්‍ධිමා පටිපදා චක්කකරණේ ඥානකරණේ උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාච ආවසෝ මජ්ක්‍ධිමා පටිපදා චක්කකරණේ ඥානකරණේ උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධේ අයං කෝසා ආවුසෝ මජ්ක්‍ධිමා පටිපදා චක්කුකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉදම වෝච ආයස්මා සාරිපුත්තෝ අත්තමනාතේ දෙක්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති ධම්මදායාද සුත්තං තතියං